මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. নমස්කාරය කියන්නේ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 සරණ ගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේනමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේනමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං समन्ता चक्रवालीषु अत्रा गच्छन्तु देवता सद्धम्मं निराजस्य शृणन्तु सद्गमुखदम् ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝච ගාථා සතං භාසේ අනත්ථ පද සංහිතං ඒකං ගාථා පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති යෝ සහස්සං සහස්සේන සංගාමි මානුසේ ජිනේ ඒකංච ජෙය්‍ය මත්තානං සවේ සංගාම යුත්තමෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනේ ශාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ලෝකයාට ඉදිරිපත් කළේ සාමයක් සැනසීමත් කරා යන ප්‍රතිපදාවක්. නමුත් සටන්කාමී මිනිසාගේ මනසට ගැළපෙන ආකාරයට ඇතැම් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ මේ නිවන සඳහා යොදන වීරියටත් සටන සංග්‍රාමයේ වැනි වචන යෙදුවා. මේ නිවන් දක්වා යන එහෙම නැත්නම් ශාන්තිය ලබා දෙන නිර්වාණ ශාන්තිය සඳහා කරන උත්කෘෂ්ඨ වීරය මාර සංග්‍රාමයක් මාර සටනක් හැටියට ඇතැම් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා අන්නේ සංග්‍රාමයේ වටිනාකම කියවෙන ගාථා තමයි අපි අද මාතෘකා හැටියට ලැබුවේ මේ ගාථාවලට නිදාන කතාව හැටියට දැක්වෙන්නේ කුණ්ඩල කේසාතරණිය පිළිබඳ ප්‍රවෘත්තියයි. මේ ප්‍රවෘත්තිය ධර්ම සාහිත්‍යයේ යම් යම් වෙනස්කම් සහිතව ඒ තැන්වල දකින්න ලැබෙනවා. ඒ කරුණු සම්පින්ඩණය කරලා ගත්තොත් මේ අවස්ථාවේ හැටියට අපිට මේ වගේ ඉදිරිපත් කරන්න පුළුවන්. රජගහනුවර හිටියා එක්තරා සිටු කෙනෙකුගේ 16 හැවිරිදි දියණියක් ඇගේ රූප සම්පන්න තැනැත්තියක් නිසා වැඩි ආරක්ෂාවට මව්පියෝ ඇය පිටු ප්‍රාසාදයේ මතු මහල් තලයේ දාසියකගේ ඇස් බැල්ම ඇතිව වාසය කරන්න සැලැස්සුවා. එක දවසක් දා මේ රජගහනුවර යම්කිසි සොරෙක් බඩුත් එක්ක අහුවෙලා රජුගේ අණෙන් මරණයට නියම කරලා වදක ස්ථානයට ගෙන යනවා සිව්මන් සන්ධිවල කසපහර දෙමින් මේ මිනිස්සුන්ගේ කෑකෝ ගැසිල්ල අසිලා මේ සිට දියණිය ඒ කවුළුවෙන් බලනකොට මේ තරුණිය දැකලා අතීත යම් කිසි සංසාර සම්බන්ධයන් නිසාදෝ පිළිබඳ සිතක් ඇල්මක් ඇති කරගත්තා ඇති කරගෙන ඇඳේ මුණින් අතට ආන්සි වෙලා ආහාර ප්‍රතික්ෂේප කරලා උපවාස කළා මව් ඇවිල්ලා ඇසුවාම කියනවා මට ආයේ තරුණයා ස්වාමි පුරුෂය හැටියට ලැබුණොත් මම ජීවත් වෙනවා එහෙම නැත්නම් මගේ ජීවිතය නැති වෙනවා කියලා. ඉතින් මේක නොයෙකුත් ආකාරයෙන් අවිටිලි කළා ඒ අදහස වෙනස් කරන්න බැලුවා බැරි වුණා. ඊට පස්සේ සිටුවරයටත් ගිහින් කිව්වා දෙන්න සාකච්ඡා කරලා ඊළඟට මොකද කළේ? කහවණු දහසක අල්ලසක් යවුවා අර රාජපුරුෂයින්ට ඒ ප්‍රධාන රාජපුරුෂයාට ඒ සොරා නිදහස් කරලා වන්නේ කියලා. ඒ රාජපුරුෂයනොත් ඒ සොරා නිදහස් කළා වෙන මිනිහෙක් ඒ වෙනුවට වදේට පමුණුවල රජුරුවන්ට කියලා ඇරියා ඒ සොරා අපි මැරුවා කියලා. ඉතින් අර සිටානන් දිනේට පාවා දුන්නා ඒ සොරා. ඉතින් මේ දිනේ වැඩි යනොත් මේ තමන්ගේ මේ සාය පුරුෂයාගේ හිත දිනා ගන්න බලාපොරොත්තු වෙන්නේ. එදිනදා ඒ අප උපස්ථාන හැම එකක්ම ආහාර පාන දීම ආදී හැම කටයුත්තක්ම කළේ හොඳ හැටි ආභරණ වලින් සැලසිලා මේ සුරා තමන්ගේ උත්පත්තියෙන් අරගෙන ආපු සොරසිතේ විපාකයක් වශයෙන් දෝ කල්පනා කරනවා දැන් මේ තැනැත්තිය මරලා කොහොමද මම මේ ආභරණ ටික ගන්නෙ කියලා ඊළාට ඒක ගැන උපායක් කල්පනා කරලා එක දවසක් ආහාර ප්‍රතික්ෂේප කළා දිහාන්සි වෙලා ඉන්නකොට සිටු දින ඇවිල්ලා අහනවායි ස්වාමීනි මොකද මේ අසනීපයක්ද නෑ කියලා කිව්වා එහෙනම් අපේ මව්පියන් ඔබ ගැන අමනාපයක් තියනවාද ඒත් නෑ කිව්වා ඉතින් මොකද්ද කියලා ප්‍රශ්නේ අහුවාම කියනවා එදා මාව මරන්න ගෙන යන අවස්ථාවේ මම මේ සොරුන් විසිකල මරණ චෝරපපාත කියලා කියන පර්වතයේට අධිග්‍රහිත దేవතාවට එක්තරා බිලිපොද පිළිබඳ බාරයක් වුණයි බලි පූජාවක් කරන්න බාරයක් වුණයි ඒ බාරේ ආනිසංස හැටියට තමයි මම එකෙන් නිදහස් වුණෙත් ඔබ ලැබුණෙත් කියලා කිව්වහම මොනවද ඒ බලි පූජාවට අවශ්‍ය දේ කියලා ඇහුවා. ඉතින් කිව්වා මේ නිරුදක කිරිබතක් වතුර නොදා උයන තනිකර කිරිබතකුත් ලදපස් මල් ඒවා ආදී සූදානම් කරන්න කියලා. ඉතින් ඒක අවක ලොකු දෙයක් නෙමෙයි කියලා මේ තැනැත්තියත් ඒවා සූදානම් කරා. නමුත් සොරා කියනවා දැන් ඥාතීන් එහෙම යන්න එපා. පිරිවර ජනයත් එක්ක අපි එතෙන්ට යමු කියලා. ඒ වගේම හොඳට ආභරණ වලින් සැරසිලා එන්න අපිට ඒක විනෝද ගමනක් කරගන්නත් පුළුවන් කියලා ওই විදිහට කියලා උන්න පිටත් වුණා. පිටත් වෙලා අර පර්වතය මුදලට පැමිණිලා කියනවා දැන් ඉතින් ඒ වාහනයත් එක්ක මේ පිරිසත් එතන රඳවන්න අපි දෙන්න විතරක් යමු කියලා ඒ බලි පූජා පිළිබඳ භාජනය ඒ සිට දිනයට දීලා හිස මත තියාගෙන යන්න. ඔන්න ඒ පර්වතයේ උඩට නැංගා. ඒ පර්වතයක පැත්තකින් ඒ විදිහට නගින්න පුළුවන් අනිත් පැත්තේ තියෙන මහා ප්‍රපාතය. එතනින් එහාට තමයි අර ගේන හොරු විසි කරලා මරන්නේ. ඒකයි චෝරපපාත පබ්බත කියලා ඒකට ඒ කාලේ හැඳින්වුවේ. දඬුවම් දෙන ස්ථානයක් හැටියට. ඉතින් මේක උඩ නැගට පස්සේ එහෙනම් ඉතින් බලි කර්මය කරන්න කියලා කියනකොට මේ සොරා කියනවා මම ඒකට නෙමෙයි මේ ආවේ වෙන අදහසක් ඇතිවයි. ඔබේ ආභරණ අරගෙන ඔබ මරන්නයි. ඒකට කියනවා මේ ආභරණ කාගේද මම කාගේද? ඇයි එහෙම කරන්නේ? එහෙනම් කියනවා මට ඒක තේරෙන්නේ නැහැ. කෙනෙක් නොමරා හොරකම් කළ පුරුදු නැහැ. කියලා දැඩිව කිව්වහම ඉතින් ඊළඟට ආභරණ ගලවලා දැන් ඉතින් සූදානම් වෙන්න කිව්වහම මේ තැනැත්තිය ඔන්න ඒ වෙලාවේ කල්පනා කරනවා මේකත් දැන් ඉතින් මහා භයානක අවස්ථාවක් ඇවිල්ලා තියෙන්නේ. ප්‍රඥාව කියලා කියන්නේ උයාගෙන පියාගෙන කන දෙයක් නෙවෙයි. මේ වගේ වෙලාවට තමයි ප්‍රඥාව අවශ්‍ය කියලා ඔන්න ඊළඟට ස්ථානෝචිත ප්‍රඥාව අනුව මේ තැනැත්ති කල්පනා කරනවා යම්කිසි මේකට උපක්‍රමයක්. කල්පනා කළා කියනවා දැන් ඉතින් මේ මගේ අන්තිම දර්ශනයයි ඔබ පිළිබඳව ඒක නිසා මට මේ වරයක් වගේ මට ඒක අවස්ථාවක් ලබා දෙන්න පැදකුණු කරලා වැඳලා මේ ආභරණ පිටින්ම වැළඳ ගන්න මට අවසර දෙන්න කියලා. ඉතින් හොඳයි කියලා කිව්වා. ඉතින් මට ඒ වගේම හොඳට ඔබ පේන්නත් ඕන කියලා. ඉතින් මේ සොරා අර පර්වතයේ කෙළවරටම නැගලා ඉඳගෙන ඉන්නවා. මේ තැනැත්තිය වටේට වඳමින් ගිහිල්ලා තුන් සැරයක් එහෙම වඳමින් ගිහිල්ලා ඊළාට බැඳ ගන්න ආකාරයෙන් පිටිපස්සට වෙලා තදින් ශරීරය ආල්ලලා තර හොරා කන්දෙන් පහළට තල්ලු කරලා දැම්මා. ඉතින් ඒ එහෙම් පිටිම සුණු විසුණු වෙලා ඒ සොරා මැරුණා. ඒ වෙලාවේ එතන කියවෙනවා ඒ පර්වතයට අධිග්‍රහිත దేవතාවා මේ දෙන්නගේ වැඩේ දැකලා අර ස්ත්‍රියගේ තානෝචිත ප්‍රඥාව පිළිබඳව ප්‍රශංසා කරමින් යම්කිසි ගාථාවකුත් ප්‍රකාශ කළා කියලා. නොසෝ සබ්බයේ සුඨානේසු පුරිසෝ හෝති පණ්ඩිතෝ ඉතිපි පණ්ඩිතා හෝති තත් තත් විචක්ඛනා කියලා හැමතැනම පුරුෂයාම පණ්ඩිතෙක් වෙන්නේ නැත. ඇතැම් තැන්වල විචක්ෂණ බුද්ධිය ඇති ස්ත්‍රියද පණ්ඩිතෙක් වෙයි කියලා ඒ විදිහට ප්‍රකාශ කළ බවක් කියවෙනවා. ඉතින් එහෙම වුණාට පස්සේ ඔන්න ඔක්කොම වුණාට පස්සේ මේ තැනැත්ති කල්පනා කරනවා දැන් ඉතින් මම ගෙදර ගියොත් මව්පියෝ මට තරබටු කරනවා මෙහිම ආභරණ සඳහා ස්වාමි පුරුෂයා මාව මරන්න හැදුවයි කියලා කිව්වට විශ්වාස කරන්නේත් නැහැ. දැන් මොකද්ද කරන්න කියලා ඊනාට කැලෑපාරෙන්ම ඔන්න ගියා ඒ ඈතට ගියාට පස්සේ තියෙන පරිබ්‍රාජිකාරාම නිගණ්ඨයින්ට අයිති. නිගණ්ඨයින්ගේ අර ශ්වේතාශ්වර කියන්නේ මේ සුදු රෙදි අඳින නිගණ්ඨ ශ්‍රාවිකාවන් සිටින උපාසිකා පරිබ්‍රාජිකාරාමයකට ගිහිල්ලා මාව පැවිදි කරන්න කියලා කිව්වා. ඉතින් මේ අයගේ පැවිදි පිළිවෙත මොකක්ද කියලා ඇහුවාම එකක් තමයි මේ අඬුවකින් ඒකෙස් උගුල්ලනවා. ඉතින් ඒකටත් කැමැත්ත දුන්නා. ඉතින් ඒ කෙස් ඉගිල්ලුවා. ඉගිල්ලුවාට පස්සේ ආපු කෙස් කැරලි සහිත ස්වභාවයෙන් නිසාය කියලා කියනවා. ඇයට කුණ්ඩල කේසා නම ලැබුණේ. කලින් ඇයගේ නම භද්‍රා. භද්‍රා කුණ්ඩල කේසා නමින් තමයි මේ සූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ නම. ඉතින් මේ තැනැත්තිය ඉතින් පරිබ්‍රාජකයන් ඇහුවා මොනවද ඔබේ තන උගන්වන්නේ කියලා ඇහුවාම ධාන ආදියත් එක පැත්තකින් උගන්වනවායි අනිත් පැත්තෙන් මේ වාද කිරීමේ වාද දහසක් ඉගෙනගෙන ඒ පිළිබඳව නිපුණත්වයක් ලබන්නත් පුළුවන් කියලා. ඉතින් මම ඊළඟට තෝරගත්ත මේ වාද ගහස ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඒ කාලේ ඉන්දියාවේ ඒ නගර ගම්නියම් ගම් වලට ගිහිල්ලා ඒ පඬිතෙයින් හැටියට පිළිගත් අයත් එක්ක වාද කරනවා. ඒකයි අය ඊළඟට අර වාද ඉගෙන ගත්තට පස්සේ කරන්නේ. ඉතින් මේ ජම්බු පරිබ්‍රාජිකා නමින් හැඳින්වුණු බවත් කියවෙනවා. මේ තැනැත්ති ඒ විදිහට ගම්නියම් ගම් වලට ගිහිල්ලා එසිරිත වශයෙන් තිබුණේ ජම්බු අත්තක් අරගෙන ගිහිල්ලා අර අභියෝගය හැටියට පාවිච්චි කරන්නේ ජම්බු අත්තයි. නගරයක් හෝ නියම් ගමක හෝ ගිහිල්ලා ඒ පිටපාතේ යනවනම් ඊට කලින් නගරයේ දොරටුව ළඟ වැලි ගොඩක් ගහලා වැලි ගොඩ උඩ අර ජම්බුවත් හිටවලා ඒ කිට්ටුවේ ඉන්න ওই ළමයින්ට එහෙම කියනවා මා එක වාද කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේ ජම්බුවත් පහතට දාන්නේ කියලා. ඉතින් හත් දවසක් ඒ විදිහට තියෙන අරන කවුරුවත් ඒකට මේ තරම් අභියෝගය බාර ගන්න කැමති වුණේ නැහැ. මොකද ඒ වෙනකොට මේ තැනැත්ති හැම තැනම වාද දිනලයි ආවේ. ඉතින් ඔහොම ඔහොම යනකොට ওই විදිහට අවුරුදු ගණනක් ගෙවෙන්නත් ඇති ඒ ප්‍රවෘත්ති හැටියට එක් අවස්ථාවක සවැත් නුවරට පැමිණිලා සවැත් නුවර ඒ නගරයේ දොරටුව ඒ විදිහටම වැලි ගොඩක් ගහලා ජම්බුවත්තක් හිටවලා ඔන්න මේ තැනැත්ති පිණ්ඩපාතේ ගියා. ඒ අතරතුර සරියුත් ස්වාමීන් වහන්සේත් පිණ්ඩපාතේ වැඩලා ඉවර වෙලා ආපහු වඩින ගමනේ දැක්කම මේ ජම්බුවත්ත ඒ වටේ ළමයි රැස් වෙලා ඉන්නවා දැකලා මොකද මේ කියලා අහුවාම කිව්වා මෙන්න මේ විදිහේ කාරණයක් කිව්වා එහෙනම් ওই ජම්බුවත්ත පහටතර දාන්නේ කිව්වා අපි නම් බයයි ඒක කරන්න කිව්වාම නෑ නෑ මම ඒක කර බව කියන්නේ මම බලාගන්නම් කියලා වගේ ඉතින් ඊළඟට ඒ ළමයි ඒ ජම්බුවත්ත පහත දැම්මා ඔන්න අර පරිබ්‍රාජිකාව ආවම මේක දැකලා අර ළමයින්ට දොස් කිව්වා මේ නුඹලත් එක මගේ වාදයක් නෑ කියලා ඔන්න ඉතින් අර ප්‍රවෘත්තිය කිව්වට පස්සේ සරියුත් ස්වාමීන් වහන්සේ හොයාගෙන ගියා මේ තැනැත්තිය ඊට කලින් අර නගරයේ එක්තරා බොහෝ ශාවකුත් කරලා ඔන්න බලන්න මම මේ ශාක්‍ය පුත්‍රයේ සමනයන් එක්ක මම වාද කරනවා කියලා ලොකුවට ඒ උද්ඝෝෂණිකුත් කරගෙන මේ තැනැත්තිය ගියා සරියුත් ස්වාමීන් වහන්සේ වැඩ සිටි තැනට. එතන කියන හැටි ගසක් මුල වැඩ හිටියා සන්ධ්‍යා ජාමේ. එතෙන්ට ගිහිල්ලා ඔන්න වාදය ආරම්භ කළා. කාටද ප්‍රශ්න කරන්න තියෙන වාරය කිව්වහම මේ තැනැත්ති මේක මේ පරිබ්‍රාජිකාව මේ අවස්ථාව ලබාගෙන ඔන්න වාද දහසම ඇහුවා. සරියුත් ස්වාමීන් වහන්සේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු දුන්න හරියාකාර. ඔන්න ඊළඟට සරියුත් ස්වාමීන් වහන්සේගේ වාරය ආවහම සරියුත් ස්වාමීන් වහන්සේ කියන ඔන්න එහෙනම් මමත් ප්‍රශ්නයක් අහන්නම් කියලා. ඇහුව එක ප්‍රශ්නයයි. ඒකන් නාමකින් එක කියලා කියන්නේ මොකද්ද කියලා ඇහුවා. එක කියලා කියන්නේ මොකද්ද කියලා ඇහුවා. ඒ ප්‍රශ්නය ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙන අර හත් අවුරුදු වියේදී රහත් වුණේ සෝපාක ස්වාමීන් වහන්සේට ඒ උපසම්පදා කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ අසූ ප්‍රශ්න 10න් එකක් ඒක ඒක නාමකින් කියන එකේ උත්තරයේ හැටියට තියෙන්නේ සබ්බේ සත්ත ආහාර අට්ඨිතික. සියලු සත්වය ආහාරයෙන් යැපෙනවා කියන එකයි. නමුත් ඒ මුකුත් දන්නේ නැහැ. මේ කුණ්ඩල කේසාව ඔන්න ඒකෙන් වික්ෂිප්ත වුණා. මම තේරෙන්නේ නැහැ මේක මොකද්ද කියලා. මේ මට තේරෙන්නේ නැහැ කියලා ඔන්න පරාජය පිළිගත්තා. කියලා දෙන්න කිව්වා. ඉතින් සරියුත් සාමණේරහන්සේ කිව්වා මේක තමයි බුද්ධ ප්‍රශ්නය කියලා කියන්නේ. ඒ බුද්ධ ප්‍රශ්නය කියලා දෙන්න නම් පැවිදි වෙන්න ඕන කිව්වා. ඔන්න එතකොට මේ තැනැත්තිත් එකට කැමති වුණා. ඊළඟට සරියුත් සාමණේරහන්සේ ඒ මෙහෙණවරකට යවලා මෙහෙණින් වහන්සේ කෙනෙක් බවටපත් කරා මේ තැනැත්තිය. ඊළඟට මේ තැනැත්තියත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් දැන් ඉතින් කුණ්ඩලකේසා භික්ෂුණිය බුදුරජාන් වහන්සේගෙන් ධර්මය කෙටියෙන් ඒ 88 පස්සේ ඒ සඳහන් වෙන ආකාරයට ඒ ධර්මය ඇසු හැටියමත් සෝවන් වෙලා තියෙනවා ඊට පස්සේ Taman පාසේදීමට වතුර බක් කරන අතරේ වතුර ගලාගෙන යනවා දැකලා ඊටාම ඉක්මනින්ම මේ අරහත්ත්වය සාක්ෂාත් කරයි කියලා කියවෙනවා. රහත් බවට ලබා ගත්තා. ඉතින් මෙන්න මේ සිද්ධිය ආශ්‍රයෙන් සංඝයා වහන්සේලා අතර කතාවක් ඇති වුණා කියලා සඳහන් වෙනවා. මේ කුණ්ඩල කේසාව මේ භික්ෂුණිය එකක් ඒ අතීත ප්‍රවෘත්තියක් මතක් කරගෙන කියනවා මෙහෙම මේ ඊටාම ඉක්මනින් ධර්මය අවබෝධ කරගත්තයි ඒක ගැනත් විස්මය ප්‍රකාශ කරනවා ඒකම අර ගිහිව හිටගෙන අර සොරෙක් එක්ක මහා යුද්ධයක් කරලා එකක් දිනුවයි කියලා ওই විදිහට ඒ තනත්තිය පිළිබඳ කතා කරනවා මුද්‍රජාන් වහන්සේ ප්‍රවෘත්ති ඒ එක අහලා අන්න මේ අර අපි කලින් සඳහන් කළ ගාථා දෙක වදාරලා තිබෙනවා මහණෙනි ඒකේ අදහස යම් කිසි කෙනෙක් කිසිම අර්ථයක්කට යහපතක් සලසන්නේ නැති ගාථා 100ක් කිව්වට වඩා මෙහෙමයි ඒකේ තියෙන්නේ යෝච ගාථා සතං භාසේ අනත්ථපද සංහිතං ඒකං ධම්මපදං සේයෝ යං සුත්වා උපසම්මති යම් කිසි කෙනෙක් අනර්ථය සහිත වූ ගාථා 100ක් ප්‍රකාශ කරයිද ඊට වඩා සංසිඳීමක් සලසන ධර්මපදයක්ම ශ්‍රේෂ්ඨය වඩා උතුම්ය කියන එක ඒ පළවෙනි ගාථාව. ඊළාට දෙවෙනි ගාථාව යෝ සහස්සං සහස්සේන සංගාමී මානුසී ජිනේ ඒකංක ජෙය්‍ය ජෙය්‍යමත්තානං සවේ සංගාම යුත්තමෝ යම් කිසි කෙනෙක් සංග්‍රාමයේහි එමෙන්න යුද්ධ බිමෙහිදී යුද්ධයේදී දශලක්ෂයක් මිනිසෙන් ජය ගනීද එකම පුද්ගලයා නමුත් දශලක්ෂයක් මිනිසෙන් ජය ගන්නවා ඊටත් වඩා උතුම් යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුෂයේ ජිනේ ඒකංක ජෙය්‍ය මත්තානං සවේ සංගාම යුත්තමෝ යම් කිසි කෙනෙක් තමාම දිනා ගනීද යම් කිසි කෙනෙක් තමාම දිනා ගනීද ඒතනැත්තා තමයි නියම රණවීරුවා නියම උතුම්ම සංග්‍රාම යුද්ධ දිනු යෝධයා කියලා රණවීරුවා කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාලා ඉතින් මේ ගාථා දෙක ආශ්‍රයෙන් අපි කරුණු කල්පල බලනවා නම් අර ප්‍රාණමයෙන්ම අපි අර කුණ්ඩල කේසාව පිළිබඳ ප්‍රවෘතිය දැන් ඒ වගේම ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙනවා මේ බුද්ධ ශාසනයේ කිප්පා භිඤ්ඤා කියලා කියන වහා ධර්මයේ වැටහෙන්නන් අතර අග්‍රස්ථානීය මේ බද්දා කුණ්ඩල කේසා ස්තරණියට හිමි වුණු බව සඳහන් වෙනවා. එයින් පේනවා එතකොට අර අය ඉක්මනින්ම රහත් වීම පිළිබඳ සිද්ධිය නිසාම ඇයට ඒ විශේෂ අගතනතුරු ලැබුණු බව ඒ වගේම කියවෙනවා ඇය ඒ සඳහා පදුමුත්තර බුද්ධ කාලයේ ඉඳලම පෙරම් පිරමින් ආපු කෙනෙක් බව. ඒ භද්‍රා කුණ්ඩල කේසාත් කියන ඒ මෙහෙණිය ඊටමත් ඈත ඉඳලම පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඉඳලම මේ බුද්ධ ශාසනයේ අවසානයේ නියත විවරණ ලැබිලා තිබෙනවා. මේ නියත මේ බුද්ධ ශාසනයේදී කිප්පාබිඤ්ඤා කියලා කියන වහා ධර්මයේ වැටහෙන මෙහෙණින් වහන්සේලා අතරින් අග්‍රයි කියලා. අර බාහ්‍ය දාරුචීරිය තවුසානන්ට ඒ ඒ අතර ඒ ඒ පැත්තෙන් ප්‍රධාන තැන ලැබුණා වගේ වහා ධර්මයේ වැටහීම පිළිබඳව. ඉතින් ඒක ගැනත් අපිට හිතා ගන්න තියෙන මේ ස්ථනත්තියගේ අර ගිහි කාලේ ස්ථානොච්චිත ප්‍රඥාව තුලින් අපිට තේරුම් ගන්න පුළුවන් විශේෂ යම්කිසි වැටහීම් ශක්තියක් ප්‍රඥාවක් ඇති තැනැත්තියක් බව. ඒ වගේම අර වාද දහසක් ඉගෙනගෙන දඹදිව පුරා ඒ තැන්වල ජය ගනිමින් ආවා. මහා ප්‍රඥ සරියුත් ස්වාමීන් වහන්සේට තමයි අන්තිමට මේ දමනය කරන්න පුළුවන් වුණේ. ඒ තුලින් අපිට හිතා ගන්න පුළුවන් අතීතයේ යම්කිසි පුණ්‍ය ශක්තියක් අනුව මේ වහා ධර්මයේ වැටහීමේ ඒ හැකියාව ලබාගෙන තිබෙනවා. ඉතින් මේ කාරණය ගැන අපි කල්පනා කරලා බලනකොට දැන් මේ කාලෙත් දැන් බුද්ධ කාලයේ පවා අපිට පේනින්නේ ඒ වහා ධර්මයේ වැටහීම එකතු වෙලා කතා කරලා පුදුමය ප්‍රකාශ කරන්න තරම් දෙයක් හැටියටයි. නමුත් මේ කාලේ ඇතැම් අය හිතනවා මේ බණපදයක් ඇහුව පමණින් හැම කෙනෙකුටම මේ විදිහට ධර්ම අවබෝධය ලබා ගන්න පුළුවන් කියලා. මේකට හේතුව අපිට හිතා ගන්න තියෙන්නේ මෙහෙමයි. දැන් ඔය විද්‍යාවෙනුත් තාක්ෂණයෙනුත් ඒවා දියුණු වීම නිසා උසිගැන්වෙන ක්ෂණික සංකල්පය බොහොම දිනෙක මේක ආධ්‍යාත්මික ජීවිතයටත් ආරෝපණය කරන්න බලනවා. ඒ තරම් පහසු දෙයක් නෙවෙයි ඒක. අර දීර්ඝ කාලයක් පෙරුම් පිරුම තුنين කෙනෙකුගේ ඒ ප්‍රඥාව කියන ඒ ශක්තිය දිනුනා නම් තමයි ඒ විදිහට වහා මේ ලෝකෝත්තර ධර්මයක් අවබෝධ කරගන්න පුළුවන් ඕනේ. එහෙම නැත්නම් ලෞකික දැනුගත්කම් වලින් ඒ වයින් බෑ මනින්න මේ ප්‍රඥාව පිළිබඳ කාරණය. කොටිම කියතොත් දැන් ඇතම් ගැඹුරු සූත්‍ර දේශනා බාහ්‍ය සූත්‍ර ආදී ඒ විශේෂ සූත්‍ර තියෙනවා. ඊටාම කෙටි සූත්‍ර දේශනා. ඒවා අය උගතුන් කොතිකුත් 23 වාරයක් කියවන්නේ නැති. නමුත් ධර්ම අවබෝධය ලැබිලා නැහැ. එයින්ම පේනවා. එතකොට Taman ඒකීප්පාබිඤ්ඤා කියන ගණයට අයත් වේ කියලා හිතීම එක්තරා මුලාවක්. ඒ වගේම මේ මේ කාරණය නිසාම මේ පින්වත් පිරිසටත් හිතා ගන්න මේ සලකා ගන්න පුළුවන් ධර්ම කාරණා ටිකක් මතු කරන්න පුළුවන් බුදු පියාණන් වහන්සේ පොදුවේ දක්වලා තිබෙනවා ප්‍රතිපදා හතරක් ඒ පුද්ගලයාගේ චරිතානුකූලව හැකියාවන් අනුව ප්‍රතිපදාවක් ප්‍රතිපදා හතරකට බෙදන්න පුළුවන් බව. දන්ධා විඤ්ඤා දුක්ඛා පටිපදා දන්ධා විඤ්ඤා දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා සුඛා පටිපදා දන්ධා විඤ්ඤා සුඛා පටිපදා කිප්පා විඤ්ඤා කියලා ඒ විදිහට හතර කොටස් හතරකට කරලා දක්වන සත්වයා ඇතම් කෙනෙක් ඉන්නවා ප්‍රතිපදාව දුකසේ වැටහීම හිමින් තවත් කෙනෙක් ඉන්නවා ප්‍රතිපදාව දුකසේ වැටහීම බොහොම සැනින් ක්ෂණයෙන් ඉක්මනින්. ඊළඟට තව ඇතම් කෙනෙක් ඉන්නවා ප්‍රතිපදාව සුවසේ වැටහීම හෙමින්. හතරවෙනුව දක්වනවා ප්‍රතිපදාවත් සුවසේ වැටහීමත් සැනින්. ඔන්න විදිහට කොටස් හතරක් කරලා. දැන් ඒක කෙටියෙන් සලකා ගත්තොත් මෙතන මේ ප්‍රතිපදාව පිළිබඳව දුකසේ සහ සුවසේ කියන විග්‍රහය කරන්නේ මේ විදිහටයි ප්‍රතිපදාව දුකසේ කියලා කියන අය පිළිබඳව දක්වන්නේ ධර්මයේ යම්කිසි කෙනෙකුට ඒ නිවනට හිත යොමු කිරීමේදී එහෙම නැත්නම් මාර්ගඵල ප්‍රතිවේදය ලබා ගැනීම සඳහා සෑහෙන ශික්ෂණයක් ලබා ගන්න වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහේ කර්මස්ථාන අසුභානුපස්සී කායස්මින් විහෙරති කාය පිළිබඳව අසුභය වඩන්න ඕන. ඒ වගේම ආහාරයේ පටික්කුල සංඥා කියලා කියන ආහාරය පිළිබඳව පිළිකුල් සංඥාව දිනු කරන්න ඕන. සබ්බ ලෝකේ අනබිරත සංඥා කියලා කියන හැම ලෝකයේ පිළිබඳව කලකිරීම නොවැල්ම කියන ඒ හැඟීමෙන් යුක්තව වාසය කරන්න ඕන. සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා කියලා කියන ආකාරයට සියලු සංස්කාරයන් පිළිබඳව අනිත්‍යතාව ඒ සංඥාව වඩන්ට ඕන. ඊළඟට මරණ සංඥාචාසජ්ජත්තං සූපට්ඨිතා කියලා තියෙන ආකාරයට නිතරම මරණ සතිය එළඹ සිටින්න ඕන. ඔන්න ඔය විදිහට මේ ලෝකයේ දුක් ස්වභාවය හිතට පාවදින අන්දමට විශේෂ යම්කිසි ශික්ෂණයක් ඇති වුණ කෙනාටයි ඇති කිරීම ගැනයි දුක්ඛාපටිපදා කියලා කියන්නේ. ඒකේ අනිත් පැත්ත සුඛාපටිපදා කියන එක දක්වලා තියෙන්නේ යම්කිසි කෙනෙක් පළමුවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන ලබාගෙන සිටිනවා නම් එයාට ඉතාම පහසුයි. ඒ ධ්‍යාන ලබා ගැනීම තුලින්ම පේනවා නීවරණ ආදී ඒ කෙලෙස් යටපත් කරලා තියෙන බව. ඉතින් ඇතම් කෙනෙක් ඒ ධ්‍යාන හොඳට වඩලා තිබෙන කෙනෙකුට මේවා පහසුයි කියන එකයි එම් පින්නුම් කරන්නේ. ඊළඟට අභිඥා පිළිබඳව දක්වන්නේ එතන අර හෙමින් වැටහීම කියන කාරණය. ඒකට දක්වන්නේ දැන් හැම කෙනෙකුටම ඒ ධර්ම අවබෝධය සඳහා උපකාර වෙන දේවල් තමයි අපි අර ධර්ම දේශනාව අවසානයේදී මතක් කරන්නේ. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය පහ තමයි උපකාර වෙන්නේ මේ ධර්ම අවබෝධයට. ඉතින් ඇතැම් මෙතන කියවෙන්නේ අර මුලින් කියාපු හෙමින් වැටහීම ඇති කොටස ඒ ගෙහිමින් වැටීමට හේතුව මොකද අර සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් බොහොම නොවැඩිුණු අවස්ථාවක් මෘදු කියලා කියන්නේ වොන් බොහොම නොවැඩිුණු අවස්ථාවක නොමේරු අවස්ථාවක පවතිනකොට කිප්පා විඤ්ඤා වෙන්නේ ඒ කියාපු පංචේන්ද්‍රියන් ඉන්ද්‍රිය පහ හොඳට මෝරලා ගිහිච්ච අය අන්න ඒ බඳු එතකොට අර සුඛාපටිපදා කිප්පා විඤ්ඤා කියන අය ඇත්ත වශයෙන්ම අර දෙපැත්තෙන්ම දක්ෂයි හොඳට ධානයමත් ඒව ශක්තියක් තියෙනවා ඒ වගේම වැටහිම් වශයෙන් බලනකොට අර ඉන්ද්‍රියන් ඉන්ද්‍රිය පහ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහත් හොඳට දියුණු වෙලා තියෙනවා. ඔන්න ඔය ආර්ථයෙන් තමයි ඒ ප්‍රතිපදා වශයෙන් හතරකට බෙදලා තිබෙන්නේ. ඒ වගේම ධර්මයේ බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා පුද්ගලයින් හැටියට සලකලා බලනකොට පුද්ගලයිනුත් හතර කොටසකට වෙන දක්වන්න පුළුවන් බව. උග්ඝටිතඤ්ඤෝ, විපංචිතඤ්ඤෝ, නෙය්‍යෝ, පදපරමෝ කියලා. උග්ඝටිතඤ්ඤෝ කියලා කියන්නේ අන්න අර යමක් යන්තමින් හැඟෙව් පමණකින් පොඩි ඉඟියක් දුන්න පමණකින් ධර්මයේ වැටහෙන අය. අර බාහ්‍ය දාරුචීරිය, ඒ වගේම දැන් මෙතන බද්දා කුණ්ඩල කේසා මේව ගැන හිතන්න පුළුවන්. තාම පහසුවෙන් ධර්මය වටහා ගන්න පුළුවන් අය. ඒ බඳු අයට බුදු පියාණන් වහන්සේ ඊටාම කෙටි දේශනාවක් කළත් ප්‍රමාණවත්. ඊළඟට විපංචිතඤ්ඤෝ කියලා කියන්නේ අන්න සවිස්තර දේශනාවකින් පස්සේ ධර්ම අවබෝධය ලබන අය. විපංචිතඤ්ඤෝ නෙය්‍යෝ කියන පුද්ගලයා ඒක ඊටත් වඩා පහත් ශක්තිය අඩු පුද්ගල විශේෂය නෙය්‍ය පුද්ගලයා අර හරියට අර අතින් අරගෙන එකගෙන යනවා වගේ ඒ තැනත්තාට නිතර ධර්මය කියලා දෙන්න ඕන ප්‍රශ්න කරන්න ඕන ඊළඟට කල්යාණ මිත්‍රින් ඇසුරු කරන්න ඕන යෝනිසෝ මනසිකාරය යොදන්න ඕන ඒ විදිහේ හුඟක් කටයුතු කරලා තමයි ඒ තැනත්තාට ධර්ම අවබෝධය ලබන්න පුළුවන් වෙන්නේ. පදපරම කියන පුද්ගලයා ඒ ගැන දැක්වෙන්නේ මෙහෙමයි. ඒ තැනත්තාට ධර්මය කටපාඩම් කරගත්තත් මේ ජීවිතේ යම්කිසි අහේතුවක් නිසා මේ ජීවිතේ මාර්ගඵල අවබෝධය ලබන්න බෑ. ඒක කොයිතරම් ධර්මය ඉගෙන ගත්තත් කටපාඩම් කරමින් කිව්වත් ඒ තැනත්තට බෑ පදපරම. ඉතින් ඒ නමුත් ඒ තැනත්තා වුණත් අතහරින්න නරකයි. ඒක මේ මේ ජීවිතයේ ගන්න උත්සාහය ඊළඟ ජීවිතයේ ට උපකාර වෙන නිසා. ඔන්න ඔය විදිහට පුද්ගලයන් හතර ආකාරයට දක්වලා තිබෙනවා. ඉතින් මේ මේ අනුව කෙනෙකුට හිතා ගන්න පුළුවන් අර කියාපු අර තමන් උග්ගටිතඤ්ඤෝ කියලා හිතා ගන්න අයටත් ඇත්ත වශයෙන්ම තමන් මේ පැත්තට අයිතිද සමහරව අර හෝඩියේ ඉඳලා යන්න කැමති නෑ හැමදාම හැබැයි ඒ විදිහට අර මාන්නය නිසා ඒ தત્ත්වයේ ඉන්න අයට කවදාවත් බෑ මේ ධර්ම අවබෝධය කරන්න. නිහතමානීව ආපහු එන්න ඕන මුලටම මොකද සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂණයටම එන්න ඕන. ඇතැම් අය අර උගත් කම නිසාම ඇතැම් අය කල්පනා කරන මේ ශ්‍රද්ධාව ශීල ආදී මේවා මේ අර මෝඩ උපාසකම්මලට තියෙන ධර්ම දේවා අපට වැඩක් නැහැ. අපි මේ බොහොම බුද්ධිමත් අය අපට ඕන කරන්නේ අන්න අර පදයක් කිව්ව හැටි අපට මේ ඔක්කොම වැටහෙනවා කියලා ඒ මූලික අනුපිළිවෙල ප්‍රතිපදාව ප්‍රතික්ෂේප කරලා ඒ අය මේ ප්‍රඥාව කරපින්නගෙන එපමණකින් මේවා විමුක්තිය බලාපොරොත්තු වෙනවා. ඒක මේ අර කලින් කිව්ව ආකාරයට අර විද්‍යාවේ තාක්ෂණයේ තියෙන ක්ෂණික සංකල්පයේ ඉහවහා යාමක්. ඒක අනුව මේ ආධ්‍යාත්මික ජීවිතය දැන් කල්පනා කරන්න ඕන අපි කවුරුත් දන්නවා මේ ශාසන පරිහානි යුගයේ ඒ වගේම පරිසරය ගැන කල්පනා කරලා බැලුවත් ආධ්‍යාත්මික ජීවිතයට හිතකර යුගයක් නෙවෙයි මේක. ඒ බඳු යුගයක ඇත්ත වශයෙන්ම අපිට පිළිගන්න වෙනවා අර බුද්ධ කාලයේත් අර වගේ දුර්ලභ නම් ඉක්මනින් අවබෝධ කරගන්න අය මේ කාලෙත් ඇත්ත වශයෙන්ම දුර්ලභ වෙන්න ඕන. ඒක නිසා අපි පමණට වැඩිය ඒවා ලිහිල් කරලා ගන්න නරකයි. මේවා ඕනෑමට එපාවට මේ මේවා ගත්තොත් මේ ධර්මයෙන් කවදාවත් ප්‍රතිඵල ලබා ගන්න බෑ. ඒක නිසා නිහතමානීව මුලටම ඇවිල්ලා මුලින් කළ යුතු දේ මුලින් කරන්න ඕන. බුදුහාමුදුරු ප්‍රකාශ කරලා තියෙනවා යමෙක්ගේ පළමුවෙන් කරන්න තියෙන දේවල් අතහැරලා අනිත් ඒවාට වහිනව නම් කවදා හරි පසුතැවෙන්න වෙන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් ඔන්න ඔය කාරණේ අනුව අපි සලකා ගන්න පුළුවන්. ඊළඟට ඒ අපි ප්‍රකාශ කළේ අර මුල් ගාථාවෙන් දැක්වෙන අදහස අනුවයි. ගාථා 100ක් කිසිම යහපතක් සලසන්නේ නැති අර්ථයක් නැති එහෙම නැත්නම් ප්‍රයෝජනයක් නැති ගාථා 100කට වඩා ධර්මාවබෝධය එහෙම නැත්නම් උපසමය සංසිඳීම කරා යන එක ධර්මපදයක් ශ්‍රේෂ්ඨයි කියන එක. ඒක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඇත්ත වශයෙන්ම ධර්මයේ ඇතම් කෙටි දේශනා තියෙනවා. ඒ කෙටි දේශනා තුලින් ඒ සඳහන් වෙනවා ඇතම් ශ්‍රාවකීන් ඉක්මනින්ම ධර්ම අවබෝධය ලැබුවා. නමුත් අනිත් අයට නම් ඒවා පිළිබඳව සවිස්තර විස්තර කරලා දෙන්න වෙනවා. ඒ වගේම මේ පිළිබඳව යම්කිසි ශික්ෂණයක් කරන්න ඕන. මේ විදිහේ තත්ත්වයක් තියෙන්නේ. ඊළඟට අපි කල්පනා කරලා බලමු අර දෙවෙනි ගාථාවේ කියන අදහස අර යම්කිසි කෙනෙක් යම්කිසි යෝධයෙක් රණවීරුවෙක් තනිවම දශලක්ෂයක් මිනිසුන් ජයගත්තත් ඊටත් වඩා උතුම්ය කියලා කියනවා තමා දිනාගත්තු තැනැත්ත. මොකද්ද මේ තමා දිනීම කියලා කියන්නේ? ඇත්ත වශයෙන් බුදු පියාණන් වහන්සේ මේ ඉදිරිපත් කරන මේ සංකල්පය විශේෂයි. මොකද මේ ඔය ලේ වැගිරීම් යුද්ධ ආදියෙන් හෙම්බත් වුණු ලෝකයකට බුදු පියාණන් වහන්සේ පමාදිනීම පිළිබඳ සංකල්පයක් ඉදිරිපත් කරලා තිබෙනවා හඳුන්වලා දීලා තිබෙනවා ඒකට කියන්න පුළුවන් ආත්ම විජය කියලා එතකොට ලෝකයේ තිබෙන දිග්විජය ඒ දිශාවන් ගිහිල්ලා ජය ගන්නවා රටවල් ජය ගන්නවා ඒ ජය ගැනීමෙදි කරන්නේ අර විදියට මිනිසෙන් මරලා ඒ විදිහේ ජයග්‍රහණයක් කළ ජයපානය කරන්න බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා නමුත් ඒව බුදු පියාණන් වහන්සේක උතුම් ජයග්‍රහණයක් හැටියට සැලකුවේ නැත්තේ මොකද? ඒ ජයග්‍රහණය කිරීම තුලින් ඇතිවෙන අකුසල් ඒ පුද්ගලින්ට ගෙවන්න වෙනව පමණක් නෙවෙයි. Tamanට ඇත්ත වශයෙන්ම නියම විමුක්තියක් සැනසීමක් සාමයක් ඒ තුලින් ලබා ගන්න බෑ. ඒ දිනු කෙනත් පෙරදුණු කෙනත් දෙන්නාම මරණය හමුවේ අසරණයි. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන මේ තමාදීනීම කියන එක ඇත්ත වශයෙන්ම අර මරණය ජය ගැනීමයි. අන්න ඒ අදහසින් තමයි මේ අපි අර කලින් කිව්ව ආකාරයට බුදු පියාණන් වහන්සේ සටන සංග්‍රාමී කියන වචන පවා මෙන්න මේ බෞද්ධ ප්‍රතිපදාවට ලං කරගත්තේ. අපි කවුරුත් දන්නවා ඔය මාර සංග්‍රාමයේ මාර සටන කියන එක මේ ප්‍රතිපදා මාර්ගය ගැන කියවෙන හැම තැන්වලම වගේ සඳහන් වෙනවා. එයින් කරන්නේ අර මිනිස්යා තුල තිබෙන සරණකාමී බව මෙතන යොදා ගන්නවා වෙන හොඳ අර්ථයකට හොඳ පැත්තකට යොමු කරනවා. ඉහළම උතුම්ම ජයග්‍රහණය තමයි තමා දිනා ගැනීම. කොයිතරම් අනිත් සත්වයන් දිනා ගත්තත් Taman කෙලෙස් වලට යට වෙලා ඉන්න තාක් Tamanට කිසි සැනසීමකුත් නැහැ. එපමණක් නොවේ. ඒ පාප කර්ම නිසා සංසාරයේ තව තවත් මේ බන්ධන වලටම අහු වෙනවා. බන්ධන වලින් මිදීම නෙවෙයි එතකොට බන්ධන වැඩි කර ගැනීමයි ලෝක සම්මත සංග්‍රාමය තුලින් කෙරෙන්නේ. බුදු පියාණන් වහන්සේ දක්වන මේ සංග්‍රාමය මාර සංග්‍රාමය බන්ධන වලින් මිදීම මරණය ජය ගැනීම කියන ඉලක්ක කරා යන එකක්. ඒක නිසා තමයි අර බුදු පියාණන් වහන්සේ නිතර පාවිච්චි කරන සටන් පාඩයක් ওই සංඝයා වහන්සේලාගේ ඒ යෝගාවචර සංඝයා වහන්සේලාගේ දිනදා භාවිතයටත් අනුමත කරලා තියෙන ඒ විශේෂයෙන්ම දක්වලා තිබෙන ගාථාවක් තමයි ආරබත නික්ඛමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං කුංජරෝ අරඹව් නික්මෙව් යදේව් බුදු ශාසනෙහි නසව් මරුසෙන් හැම බටගේ බිඳින ඇතුසේ අනේ එතන තියෙන මාර සේනාව. ඉතින් මාර සේනාව කියලා කියන්නේ මේ මිනිස්සුන් මැරීමක් නෙවෙයි. බොහෝ තින තැන්වල දක්වලා තිබෙන්නේ මේ ක්ලේශ ධර්ම. ඇත්ත වශයෙන් මායාගෙන් නියෝජනය වෙන්නේ එහෙම නැත්නම් මේ මාර දිව්‍ය පුත්‍රයා වුණත් ඒ අර ක්ලේශ ධර්ම වැඩිවීමට උදව් දෙන කොටසක් හැටියට තියෙන්නේ. ඉතින් ඇතැම් අවස්ථාවල බුදු පියාණන් වහන්සේගේ සම්බෝධිය ගැන කියවෙන අවස්ථාවල මාර සේනාව හැටියට දක්වලා තිබෙන්නේ. කාමයන්, තණ්හාව, ඊළඟට ප්‍රතිපත්තියේ නොයලීම කියන අරතිය, බඩගිනි, පිපාසා ආදී දේවල්, සැකය, විචිකිච්ඡාව ওই විදිහට දේවල් දක්වලා තිබෙනවා මේ හිත ඇතුළෙන්ම මතුවෙන දේවල්. මේ ප්‍රතිපදාවේ යාමට පසුබට කරවන ක්ලේශ ධර්මමයි මාර්සේනා හැටියට ගැඹුරින් දක්වලා තිබෙන්නේ. ඉතින් එහෙම කල්පනා කරලා බලනකොට මේ මාර පරාජය කියලා කියන්නේ තමා තුළම ඇති කෙලෙස් සමූහය ජය ගැනීමයි. ඉතින් ඒකට නිසි වචන නිතරම ධර්මයේ දකින්න ලැබෙනවා මා නිවත්ත අභික්කම නොනැවත ඉදිරියට යව් ඔය විදිහට දක්වනවා. එපමණක් නෙවෙයි දැන් සමහර විට දක්වනවා මේ සංඝයා වහන්සේලා පිළිබඳව දක්වන කාරණාවල. දැන් මේ පැවිදි වීම කියන එක දක්වන්නේ මේ ඇතම් තැනක දැක්වෙනවා මේක සන්නාහයක් බැඳීම වගේ මාර සටනට දරන සන්නාහයක් තමයි මේ සිවුර කියලා කියන්නේ. මාර මේ කෙලෙස් සටනට සන්නාහයක් වශයෙන් තමයි මේ සංඝයා වහන්සේලා සිවුර පොරවන්නේ. වෙන දෙයකට නෙවෙයි. වෙන සටනකට නෙවෙයි. අන්න ඒ විදිහේ සංකල්පයේ ධර්මයේ දැක්වෙනවා. ඉතින් මේ ආත්ම විජේ වටිනාකම අපි කල්පනා කරලා බලන්න ඕන. මේ ලෝකයා දීර්ඝ කාලයක සිට මේ ජයග්‍රහණය පිළිබඳ හැඟීම කා තුලක් තිබෙන නිසා එක්කෝ දිග්විජය වශයෙන් ඒ රටවල් ජයග්‍රහණය කරනවා. සාගරය කෙලවර කළා තියෙන ඒ කරලා ඊළඟට සාගරෙනුත් එහා පැත්ත තියෙන රටවල් ජයග්‍රහණය කරනවා. ඊළඟට ඒකත් නැති වුණාම ඊළාට අහසේ තියෙන ග්‍රහ තාරකාව ගැන කියලා ග්‍රහලෝක ගැන ඕවා ජය ගන්න බලනවා. ඒ කොයි ආකාරයෙන් ජයග්‍රහණය ලැබුවත් ඒ හැම දිනම මරණයට යටයි. හඳට ගිහිල්ලා ආවත් ඒ තැනැත්තාට දැන් හඳට ගිහිල්ලා ආපු වීරයන් ගැන අපි කවුරුත් දන්නවා. නමුත් ඒ අය අමරණීය වුණයි කියලා අපිට දැනගන්න නම් තාම ලැබුණේ නැහැ. ඉතින් අන්න ඒ වගේ බලනකොට මේ තමාදීනීම තමයි බුදු පියාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ සංකල්පය හැටියට ලෝකයාට ඉදිරිපත් කළේ. තමාදීනීම කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මරණය ජය ගැනීමයි. මේ කෙලෙස් සමූහය, සමුදාය ජය ගැනීම, අවිද්‍යාව, තණ්හාව ජය ගැනීම තුලින් කෙනෙකුට මරණය හමුවේ නොසැලී සිටින්න පුළුවන්. නැවත උත්පත්තියක් නැති නිසා, ඒ වගේම තණ්හාව, උපාදාන ආදී ඇති ඇතහැරිය නිසා ඒ තැනත්තාට අන්න නියම සැනසුම ලැබෙනවා. ඒකයි ඉහළම ජයග්‍රහණය හැටියට බුදු පියාණන් වහන්සේ දැක්ුවේ. ඉතින් මේ ජයග්‍රහණයට අවශ්‍ය දැන් සටනකට නම් සේනා සංවිධානයක් අවශ්‍යයි. ඒ ජයග්‍රහණයට අවශ්‍ය සේනා සංවිධානය ගැන අපි හිත යොමු කරලා බැලුවොත් අපි මේ සටන් භාෂාවෙන්ම කතා කරනවා නම් මේ කාලේට ඕබින බුදු පියාණන් වහන්සේ සේනා සංවිධානය පිළිබඳවත් වටිනා ධර්ම කොටාසය ඉදිරිපත් කරලා තිබෙනවා. අපට හඳුන්වන්න පුළුවන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තමයි මෙන්න මේ සේනා සංවිධානය. ඒවා කොයිතරම් වැදගත්ද කියලත් බුදු පියාණන් වහන්සේගේ මහා පරිනිර්වාණ සූත්‍රය සඳහන් වෙනවා. මේ මහා පිරිනිවන් පාන අවස්ථාවේදී තමන් වහන්සේ මේ තාක් දේශනා කර ධර්මයේ හකුලා දැක්ුවේ පොත් ගොන්නක් හැටියට ඔය පුස්තකාලවල තියෙන පොත් ගොන්නක් හැටියට නොවේ. දැන් කාලේ අපි ධර්මයේ හැටියට හඳුන්වන ඒ ධර්මයේ හඳුන්වන ආකාරයට නොවේ ප්‍රායෝගික අර්ථයකින් මෙහෙම මේ විදිහට දේශනා කර මහණෙනි මා විසින් අභිඥාවෙන් දැන වදාරන ලද යම් ධර්මයෝ වෙද්ද එනම් කියලා කිව්වේ මෙන්න මේවයි සතර සතිපට්ඨාන සතර සම්මප්පදාන, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්‍ය බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ග, අරියවට්ටාංගික මාර්ග ඔය විදිහට. මොනේ කියන ධර්ම කොටස් 7යි. බුදු පියාණන් වහන්සේ මේ මාර සේනාව හැටියට, අතවස් මාර සේනාවට විරුද්ධව මෙහෙවන මේ ධර්ම යුද්ධයේදී යොදා ගන්න සේනාව හැටියට අපිට හිතා ගන්න පුළුවන් වෙන්නේ. මේ ධර්මයන්ව එතකොට අපේ චිත්තසංතානවල දියුණු කර ගන්න ඕනි. සතර සතිපට්ඨානයේ ඉඳලා අන්තිමට ගිහිල්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කෙලවර වෙන ශික්ෂණයක් මෙතන තියෙන්නේ. ඉතින් මේ ඒකත් අපි අර විදිහටම අපි විග්‍රහ කරලා බැලුවොත් අපිට කියන්න පුළුවන් දැන් සතර සතිපට්ඨාන කියනක මේ පින්නතුන් හොඳට දන්නවා. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියලා කියන ඒ මූලික ශික්ෂණය තමයි අපිට හිතන්න පුළුවන් අර මේ යෝගාවචර යුද්ධ පටයට ලැබෙන මූලික යුද පුහුණුව. ඒ සතර සතිපට්ඨාන බීමේ තමයි පළමුවෙනි අභ්‍යාසය ලැබෙන්නේ. යුද පුහුණුව ලැබෙන්නේ. ඒ අභ්‍යාසය තුලින් ඒ යෝගාවචර යෝධයා රණවිරුවා මතු කර ගන්නවා සතර සම්මප්පදාන කියලා කියන සතරාකාර වීරයක්. ඒ සතරාකාර වීරය සැකමින් සඳහන් කළොත් මේ විදිහටයි මේ පින්න තුන අහලා ඇති. නූපන්න කුසල් නූපද වීම සඳහා, උපන්න කුසල් නිර්පාහැරීම සඳහා, නූපන් කුසල් ඇති කර ගැනීම සඳහා උපන් කුසල් තහවුරු කර ගැනීම සඳහා ඔය කියන සතරාකාර වීරියයි අර සතර සත්‍යපට්ඨාන බිමේ කරන අභ්‍යාසයෙන් යෝගාවචරය ඇති කර ගන්න. ඊළඟට ඒ වීරිය තුලින්ම ඒ තැනත්තාට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා යෝගාවචරයට අනුබෝධ කරගන්න පුළුවන් වෙනවා යම්කිසි මේ මේ සටන ජය ගන්න පුළුවන් උපක්‍රමය මොකක්ද කියන අපි ඒකට කියමු මේ සටන ජය ගැනීමේ උපක්‍රම හතරක් තිබෙනවා මොනවද හතර ඉද්ධිපාද කියලා කියන්නේ පින්නතුනි ඉද්ධි කියලා කියන්නේ අහසින් යන එක පමණක් නෙවෙයි යම් කිසි බලාපොරොත්තුවක් ඉෂ්ට කර ගැනීමට ශක්තිය සාර්ථක කර ගැනීම කියන අදහසයි. ඉද්ධිපාද කියලා කියන්නේ සාර්ථක කර ගැනීමේ මාර්ගය. එතකොට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා සාර්ථකත්වයේ කරා යන මාර්ග හතරක්. ඒක ලෝකෝත්තර දේවල් වලට පමණක් නෙවෙයි ලෞකික දේවලුත් එක්තරා ප්‍රමාණයකට ඒකට ඒක තේරුම් ගන්න පුළුවන් මේවා ආශ්‍රයෙන්. මොනවද? ඡන්ද, විරිය, චිත්ත, විමංශා. ඡන්ද කියලා කියන්නේ බලවත් ඕනෑකම. යම්කිසි දෙයකට බලවත් ඕනෑකම තියෙනවා ඒ ඕනෑකම මම ඉදිරිපත් කරගෙන ඒක පෙරටු කරගෙන කෙනෙකුට පුළුවන් තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ප්‍රශ්නයක් ජය ගන්න. ඒ වගේම වීරිය කියලා කියන්නේ වීරිය. ඇතම් කෙනෙක් වීරිය චරිතය ආයෙ ඉන්නවා. ඕන මේකට බය නැතුව වීරිය දරන්න පුළුවන්. කාය ජීවිත নিরপেক্ষකව. අන්නේ වීරි චරිතවලට ගැලපෙනවා මේ විරිය ඉද්ධිපාදය. ඒක වීරිය මුල් කරගෙන පුළුවන් නිවන් දකින්න. භාවනා කටයුතු කරන්න. ඇතම් කෙනෙක් ඉන්නවා චිත්ත කියලා කියන්නේ සිත අදිෂ්ඨාන කරගෙන අදිෂ්ඨාන ශක්තියයි. ඇතම් කෙනෙක් මම හිතුවත් මම ඒක නොකර හරින්නේ නැහැ. ඒක කොහොම හරි කෙල්ලමයි නවත්තන්නේ කියන ඒ විදිහට අදිෂ්ඨානයට මුල් තැන දෙන අය ඉන්නවා. චිත්ත. ඒකත් අර විශේෂ ඒක අපිට කියන්න පුළුවන් අර යුද්ධෝපක්‍රමයක් හැටියට. අවසානයේට කියන්නේ විමංශාල විමසුම් නුවණ. ඒක නාර ප්‍රඥා අදහසයි එතන කියන්නේ ප්‍රඥාව. අන්න විමසුම් නුවණ ඉදිරිපත් කරගන්නේ අර ප්‍රඥාධික ප්‍රඥාවෙන් ඒ ශක්තිය ඇති අයයි. ඔන්න විදි හතරාකාර ඉද්ධිපාද. ඉතින් ඔය සටන් බීමේ ඔන්න ඔය ජය ගන්න ඔය හතරෙන් එකක් තියුණත් ඇති කියලා ධර්මයේ දැක්වෙනවා. හතරම නැතත් එක එක පුද්ගලයාගේ ඒ චරිතානුකූලව ඇතම් කෙනෙක් ඡන්දය මුල් කරගෙන රට්ටපාල හාමුදුරුවාගේ කට්ටිය ඒ ශ්‍රද්ධාව අනුව ගිය ඡන්දය මුල් කරගෙන තමන්ගේ නිවන් කටයුත්ත කරගත්තා. ඒ වගේ ඇතම් කෙනෙක් වීරිය ඔය විදිහට. ඉතින් ඔන්න ඉද්ධිපාද ඊළඟට ඒකම ඊළඟට දැක් වෙනවා පංච ඉන්ද්‍රිය පංච බල. එතනත් අපි තවදුරට ගියොත් හිතා ගන්න පුළුවන් මේ උපමාව අනුව අන්න අර සාමාන්‍ය ලෝකයේ තියෙන පංචේන්ද්‍රිය නෙවෙයි මෙතන කියන්නේ. ඉන්ද්‍රිය පහක් මතු කර ගන්න ඕන, උපද්දවා ගන්න ඕන. ඒ ඉන්ද්‍රිය පහ තමයි අපි කලිනුත් සඳහන් කළේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. නිවන් කාර්යය ඉෂ්ට කර ගැනීම සඳහා නිවන් දැකීම සඳහා උපකාර වන ඉන්ද්‍රිය පහ. සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥා. ඒවා ඉන්ද්‍රිය වශයෙන් උද්දීන කර ගන්නවා වගේම ඊළඟට ඒ ඉන්ද්‍රිය උපකාර කර ගැනීම වශයෙන් ඒවා ඒ ඉන්ද්‍රිය උපකාර කරගෙන ඊට ප්‍රතිවිරුද්ධ ධර්ම ජය ගැනීම කියන අදහසින් බල ධර්ම හැටියටත් ඒ පහම දැක්වෙනවා. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම කියන දෙකේදීම ඔය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒවා සඳහන් වෙලා තියෙනවා. ඊළාට ඒවා හැම එකක්ම දියුණු තුණු කරගත්තට පස්සේ ඒ ශක්තිය උඩින් යම්කිසි සම්බෝධියට අදාළ වන සම්බෝධියට උපකාර වන අංග හතක් පෙළගස් වෙනවා. ඒක තමයි සති ධම්ම විචේ වීරිය පීති පස්සාදි සමාධි උපේක්ඛා කියලාගෙන බොජ්ජංග හත. ඒක නිවනට ඊටාම ළඟයි. ඒ බොජ්ජංග හත දිනු කරගත්තාම නිවන කිට්ටුව වගේ. ඉතින් ඔන්න ඒ ඒකත් වඩලා ඉවරලා තමයි අවසාන අපි කියමු දැන් මේ කාලේ වචනෙන් කියනවනම් අවසන් මෙහෙයුම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ මාර්ගයග්‍රහණය සඳහා උපකාර කරගෙන අවසාන මෙහෙයුම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකයි ඔය අපි නිතරම ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතා කරන්නේ. අනිත් දේවල් සමහර විට ඒක නිසා අමතක වෙනවා. අර සතර සතිපට්ඨානයෙන් ආරම්භ කරන්න ඕන බව අර සමහර විට උගතුන්ටත් අමතක වෙන්නේ ඒකයි. අපි නිතර මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන වචන පාවිච්චි කරනවා. නමුත් ඒක ඒකට ඒ தത്വයට එන්න අන්න අර මුල ඉඳලා එන්න ඕන. අර යුද බීමේ බුහුණු ලබා ගන්න ඕන. ඒකයි අපි මෙතන මේ විශේෂයෙන් මතක් කරන්නේ. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විශේෂත්වය මොකක්ද? ඒක එහෙම් පිටි මේ කාබද්ධ මහ පුදුම ශක්තියක් ඇති මාර්ගයක්. ඒකයි දැන් අනිත් තැන්වල මේවා එක එක වෙන් වශයෙන් හඳුන්වන්නේ. සතර සතිපට්ඨාන එහෙම නැත්නම් චත්තාරෝ සතිපට්ඨාන චත්තාරෝ සම්මාප්පදාන ආදී වශයෙන් මේ pāli වචන යොදලා තිබෙන ආකාරණුත් අපට පේනවා. ඒවා එක එක වෙන් කරගෙන වගේ හඳුන්වලා තියෙන්නේ. නමුත් ආරෂ්ඨාංගික මාර්ගය ගැන ප්‍රකාශ කරන්නේ අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ මේක ඒකකයක් හැටියට දක්වන්නේ. මේ අටම හොඳට ඒකාබද්ධයි. එකිනෙක සම්බන්ධයි. මේක අවසාන මෙහියුම ඇත්ත වශයෙන් සම්පූර්ණයෙන්ම එකිනෙකට සම්බන්ධ මහා බල සම්පන්න ක්‍රියාවලියක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නමින් දැක්වෙන්නේ. නමුත් ඒවායේ දැක්වෙන අංග දියුණු තියුණු කරගත්තේ. අපි හිතමු දැන් මෙතන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සතිය කියලා තියෙනවා. එතකොට සති සතර සත්පට්ඨානය වැඩි නැති කෙනෙකුට සම්මා සතියක් තියනවද? නැහනේ. අන්න ඒක තුලිනේ අපි කියන්නේ අර සතර සතිපට්ඨානිය හිතන්න ඕන හැම කෙනෙක්ම යුද බිමේ ඒ මූලික අභ්‍යාසය ලැබෙන තැන. ඒකමයි බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක සරියුත් ස්වාමීන් වහන්සේට කිව්වේ මේ අලුතෙන් පැවිදි වෙන හැම භික්ෂුවක්ම සතර සතිපට්ඨානයට දාන්න කියලා. නමුත් දැන් කාලේ නම් ඒකට දාන්නේ අන්තිමට වෙන්න පුළුවන් සමහර විට. නමුත් බුදු පියාණන් වහන්සේ සරියුත් ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කළා සාරිපුත්ත මේ මේ ශාසනයේ අලුතෙන් මහාන වෙන හැම කෙනෙක්ම සතර සතිපට්ඨානයට දාන්න කියලා. ඉතින් ඒ විදිහට ඒ මූලික පුහුණුවේ ඒ අවසාන මෙහෙයුම තමයි. ඒකෙන් ලබන ඒ ශක්තිය අර කියාපු ඒකෙන් මතු කරගන්න සම්මප්පදාන වශයෙන් මතු කරගන්න වීරය හතර ඉද්ධිපාද වශයෙන් මතු කරගන්න උපක්‍රම හතර ඊළඟට ඉන්ද්‍රිය බල ඔවා දියුණු කරගෙන සම්බොජ්ජංග කියලා කියන අවබෝධයට උපකාර වන විශේෂ පෙළ ගැස්ම ඒ විදිහට මේ ධර්ම දියුණු කරාට පස්සේ ඒ වායින් පෙරිලා පදම් වෙලා ආපු ශක්තියම තමයි ආරෂ්ඨාංගික මාර්ගයේ හැටියට මේ කෙනෙකුට නිවන් සඳහා උපකාර වෙන්නේ. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේත් මේ පින්නතුන් දන්නවා අර සාමාන්‍ය අපි සිල්ලර විදිය අවබෝධයක් සාමාන්‍ය ලෝකයාට තියෙන සම්මාදිට්ඨි සම්මා සංකප්ප ඔය ලෞකික වශයෙන් මේ විදිහට හිතන එකක් ගැඹුරින් ගන්නව නම් සම්මාදිට්ඨිය කියලා ගන්න තියෙන්නේ අන්න අර චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. සාමාන්‍යයෙන් අර දසවස්තුක සම්මාදිට්ඨිය තමයි සාමාන්‍ය සංසාරයට සහ සම්බන්ධ සම්මාදිට්ඨිය. නමුත් සසරින් මිදීම සඳහා උපකාර වෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඒ හරි දැක්ම. ඒ හරි දැක්ම මුල් කරගෙන තමයි හරි සිතුම් පැතුම් අපි නිතර මතක් කරන ආකාරයට මේ සිතුම් පැතුම් අනුව යන කියුම් කැරුම් ඒ අනුව යන දිවි පැවතුම් ඒ අනුව ඒ දිවි පැවතුම් තුලින් ඇති කරගන්න හරි වෙරදැරුම් ඒ හරි වෙරදැරුම් අවසානයේ ගිහිල්ලා ඒක තුලින් ලබා ගන්න හරි සිහි කැරුම් සතිය හොඳ සිහිය අවසාන වශයෙන් ඒක සම්මා සමාධි කියලා කියන හරි සිතේ එකඟ කැරුම දක්වාම යනවා. ওই විදිහට ඒකයි ලෝකෝත්තර මාර්ග ඥාන හැටියට කෙනෙකුට අවසානයේදී ඒ ලෝකෝත්තර මාර්ග සමාධිය තමයි ලෝකයේ ඇති ප්‍රබලම සමාධිය. ඒ මාර්ග සමාධිය තුලින් තමයි ක්ෂණිකවම අන්න ඒක නිකන් හරියට අපිට කියන්න පුළුවන් අධිවේග මාර්ගයක් වගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එකම කෙලින් ඒක බුදු පියාණන් වහන්සේ ඒක කෙලින් නිසාම තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන්නේ මේක මේක ඍජු මාර්ගයක් කියලා. උජුමග්ගම්හි අක්ඛාතේ ගච්ඡත මා නිවත්තත කියලා බුදු පියාණන් වහන්සේ ආන කළා තියෙනවා. උජුමග්ගම්හි අක්ඛාතේ කෙලින් පාර කිව්වට පස්සේ ගච්ඡත යන්න එහෙම නැත්නම් ඵලයව මානිවත්තත නොහැරෙව් ආපසු හැරෙන්න එපා මේක මොකද ඒ තරම් බය නැතුව යන්න පුළුවන් මාර්ගයක් ඉතින් නමුත් මේ ආරෂ්ඨාංගික මාර්ගය අන්නේ මාර්ගය ගැන කියනකොට ඒකත් අමතර ප්‍රශ්නයක් නිසා ඇතැම් පින්වතුන් අපිනුත් ඇවිල්ලා අහන නිසා අපි ඒකත් මේ අවස්ථාවේ පැහැදිලි කරන්න බලන්න දැන් මග්ග කියන වචනේ යොදන සතර සතිපට්ඨානය පිළිබඳවත් මේ පින්වතුන් විතර අහලා ඇති ඔය සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ සජ්ජායනාවේ පටන් ගන්න ඒ කායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනසානං අත්තගමා ඥායස අධිගමා නිබ්බාණස් සච්ච කිරියාවේ ওই විදිහට පටන් ගන්න. ඉතින් මොකද්ද මේ ඒකායන මාර්ගය කියලා කියන්නේ? මේක විවිධ විදිහට තෝරනවා. මේක එකම මාර්ගයද? මේක එකම මාර්ගයක් නම් අර ඇයි අතන ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගැන බුදුහාමුදුරු කියන්නේ. එතන ඇතම් තැනක කියනවා මේ ඒසෝ මග්ගෝ නත්ථඤ්ඤෝ කියලා. දස්සනස්ස විසුද්ධිය. මේ හරි දර්ශනය ලැබීමට මේ මාර්ගය ඇර වෙන මාර්ගයක් නැහැ කියලා බුදු පියාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ප්‍රකාශ කරනවා. එතකොට මෙතන ඒකායන මාර්ගය කියලා කියන්නේ මොකද්ද? අන්න මේ වචනේ තෝරගන්න ඕනේ වෙන ආකාරයකිනුත්. ඒකායන කියලා කියන්නේ පින්වතුනි යම්කිසි පාරක් තියෙනවා නම් අතරතුර හැරෙන අතුරු මංසන්දි නැති එහෙම නැත්නම් නිසකව යා හැකි අතරතුර මංසන්දි තියෙනවා නම් එතෙන්ට අතෙන්ට ගිහිල්ලා කොහෙන්ද යන්නේ කියලා කෙනෙකුගෙන් අහන්න වෙනවා ඒකායන කියලා කියන්නේ මේක ගිහිල්ලා කෙලින්ම වැටෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට සතර සතිපට්ඨාණයෙන් පටන් ගන්න මාර්ගය කෙලින්ම ගිහිල්ලා වැටෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආයෙ එහෙම යන්නේ නැහැ ඒ අර්ථයෙන් මේ පින්වතුනි මේක ඒකායන මාර්ගය කියලා කියන්නේ ඒකම තමයි ඒතනමත් කියවෙන්නේ ඒ කායන අයම්බික්කවේ මග්ගෝ සත්වේන්ගේ විසුද්ධිය පිණිස ශෝක පරිද්දවාණං සමතික්කමාය හැඬීම් වැළපීම් ආදිය ඉක්මවීම පිණිස දුක්ඛ දෝමනස්සාණං අත්තගමාය දුක් දෝමනස් කෙලවර කිරීම පිණිස ඥායස අධිගමාය කියලා කියන්නේ ඥාය කියලා කියන්නේ අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයටමයි. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුන්වන නමක්. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයටමයි ඥාය කියලා කියන්නේ. අන්න එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය ලැබීම සඳහාත් නිසකව යාහකි මාර්ගයක්. අවසාන වශයෙන් නිබ්බාන සත්‍ය ක්‍රියා නිවන් ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා. ඔන්න ඔය දෙක පටලවා ගැනීම නිසා තමයි ඇතම් කෙනෙක් හුඟක් මේ ප්‍රශ්න හදාගෙන තිබෙන්නේ. මේ දෙකම මාර්ගද මේ දැන් අරක ගැන ඒකායන කියු පමණින් එකම මාර්ගය කියන එක නෙවෙයි එතන කියවෙන්නේ. ඔන්න ඒකයි මතක තියාගන්න තියෙන්නේ. මේක නිසක මාර්ගයක්. මේක අතුරු පාරවල් වලට හැරෙන්නේ නැති මාර්ගයක්. ගිහිලා කෙලින්ම වැටෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගයටයි. ඒ මේ වැටෙන්නේ අන්න අර ආකාරයට දියුණු වෙලා ගියොත් තමයි. මේක පොතපතින් යන එකක් නෙවෙයි ප්‍රායෝගික වශයෙන් නෙවෙයි හදවත තුල යන එකක්. ඇතුළතින් කෙරෙන මාර්ග වැඩිවීමක්. ඒක නිසාම තමයි අපි කිව්වේ මේක අර යුද පුහුණුව වගේ සතර සතිපට්ඨානෙන් ඒ යුද පුහුණුවම තමයි අන්තිමට ගිහිල්ලා හොඳට සේනාංකයක් හැදිලා අන්තිමට අර අවසාන මෙහිම තමයි ආරෂ්ඨාංගික මාර්ගය ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය. මොන විදිහටයි සරණ ජය ගන්න වෙන්නේ. ඒකත් හතර අවස්ථාවකින්. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන ඒ අවස්ථාවල අර මාර්ග චිත්තය ප්‍රබලව එක එකකට ප්‍රබල ආකාරයෙන් සෝවාන් තත්වයේදී මේ මාර්ග චිත්තයේ තියෙන ශක්තියට වඩා දෙවෙනි තත්වයේදීට ඊට ප්‍රබලයි. තුන්වෙනි தત્ත්වය සකදාගාමී අනාගාමී தત્ත්වය ඊටත් ප්‍රබලයි. හතරවෙනි தત્ත්වයේදී තමයි අර සියලු කෙලෙස් නැසලා අර ඔක්කොම අඳුරු කඳ මිඳලා අර කපන්න බැරි තරම් මහා ඝන අන්ධකාරයක් කියලා බුදු පියාණන් වහන්සේ හඳුනා දීපු අවිද්‍යාව මිඳලා අර අපි දැන් උපමාවට විතරක් හැටියට කියනවා නම් නිවන් පුරයට ඇතුල් වෙන්න පුළුවන්. දැන් කාලේ ඔය ලස්සන වචනේ නිසා නිවන් පුරය කියලා කියනවා අපි නම් අනුමත කරන්නේ නැහැ ඒක පුරයක් හැටියට. නමුත් දැන් මේ යොදවපු රූපකය අනුව මේ උපමාව අනුව කියනවනම් අන්න අර සේනා සංවිධානයේ අවසාන මෙහිම ගිහිල්ලා අර විජිතපුර දොරමින් ඉන්නා වගේ ගිහිල්ලා කඩාගෙන ගිහිල්ලා අන්තිමට ඔන්න නිවන් පුරයට වදිනවා. මේ එහෙම නැත්නම් නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඔන්න ඔය කරා යන අපි මේ සටන් සංකල්පය මුල් කරගෙනයි කතා කරන්නේ. ඒක මේ පින්නතුන්ට අර මිනිස් මනසට සටන් සංකල්පය ප්‍රිය නිසා. ඒ වගේම අපි දන්නවා මේ නැත්නම් කෙනෙක් ඔය කුඩා දරුවෙක් යම්කිසි දෙයකට කැමති නම් ඒකෙන් අහක් කරන්න අපි ඒකට සමාන යම්කිසි තවත් වෙන දෙයක් දෙන්න ඕන. ඒ වගේ දැන් මිනිස්යා තුල දීර්ඝ කාලයක් අපි දන්නවා මේ ඉතිහාසය දිහා බැලුවාම මේ ලෝකාධිපත්‍ය අධිරාජ්‍ය අධිරාජ්‍ය ආදී වශයෙන් මේ අනිකුත් අනන්ත ප්‍රමාණ සත්වයින් ජය ගන්න හඳු කම්කටොළු දෙමින් ඒ ජයග්‍රහණය කියන මේ මාන්නය ඇති කරගන්න ලෝකයා උත්සාහ දැරුවා. ඉතින් ඒක ඒ අතින් අර මුළු මහත් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ නරවරය හැටියට මේ මහා ඉතිහාසඥයින් පාව පිළිගන්නේ ධර්මාශෝක නරේන්ද්‍රයා. අර තරම් ලක්ෂ ගණන් යන්නේ අමරලා ඒ ජයග්‍රහණය ලැබුවට පස්සේ ඔන්න ඒක ඇතෑරිය මෙන්න මෙන්න මේ ධර්ම විජය එහෙම නැත්නම් ආත්ම විජය සංකල්පය අඳුනගත්තට පස්සේ ධර්මයේ පැත්තට වැටුණාට පස්සේ අන්න එතනින් අපිට පේනවා අර තමාදීනීම මුතුම් බව. ඒ අනුව අපිත් කල්පනා කරන්න අපේ චින්තනය සකස් කරගන්න ඕන අඩුපාඩුකම් තියෙනවනම් බුද්ධ වචනයට අපි බුද්ධ වචනයට තැන දෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ ඒකට අනිත් ලෞකික සංකල්ප වලට වඩා උතුම් තැනක් දෙනවා නම් අපිට හිතා ගන්න තියෙන්නේ මේ විදිහට. ඉතින් ඒ තමාදීනීම කියන කන තමන්ට අර්ථවත් කරගන්න පුළුවන් අර විදිහට ඇත්ත වශයෙන්ම සටනක් ආවම තමයි තමන්ගේ තුල තියෙන ශක්තිය මතුවෙන්නේ. ඒකමයි ඔය මාර සංකල්පය ඉදිරිපත් කරගෙන තිබෙන්නේ. ඔන්න සමහර විට ක්ලේශයක් ආවහම බුදුරජාණන් වහන්සේ පවා ප්‍රකාශ කරනවා ඒක ක්ලේශයක් කියලා කිව්වට මහා භික්ෂුවට ඒක හරියට හිතට වදින්නේ නැහනේ. ඔන්න භික්ෂුව මාරයා. ඔන්න උතන මාරයා. ඔන්න උතන මාරයා කිව්ව හැටි ඔන්න අර භික්ෂුව එතනින් සැලකිලිමත් වෙනවා. අර මේ විදිහට ඒ පුද්ගලත්ව ආරෝපණයක් එතන තියෙනවා. අපේ හිත සකස් කරගන්න එක උපකාර වෙනවා. නිකන් අපි පණක් නැති ධර්මයන් එක්ක සටන් කරනවා කිව්වහම ඒක හිතට වැදින්නේ නැති නිසා අපි ඒක ඒකට පුරුෂත්ව ආරෝපණය කරලා මායයි කියලා කියනවා. අන්න ඒ විදිහටවත් උපකාර කරගෙන මොන ක්‍රමයකින් හරි අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි මේ සසරින් මිදීමයි මේ සංසාර මේ මරණය ජය ගැනීමයි ඒක තමයි ආත්ම විජය කියලා කියන්නේ තමාදීනීම කියලා කියන්නේ ඔන්න ඔය සංකල්පය අපි එතකොට වඩා ගන්න ඕනේ ඉතින් මේක තුලින් අපිට කාරණා රාශියක් මතු කරගන්න පුළුවන් වටිනා දේවල් රාශියක් මතු කරගන්න පුළුවන් අපි අර කලින් කියාපු ආකාරයට ඇතැම් උගතුන් මේ කාලේ තවත් ප්‍රශ්නයක් හදාගෙන තිබෙනවා. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්නෙ සම්මාදිට්ඨියෙන්. එතකොට විග්‍රහවල තියෙන්නේ මෙහෙමයි. සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන එක ප්‍රඥා කොටසට අයිති වෙනවා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන එක සීල කොටසට අයිති වෙනවා. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන තුන සමාධි පැත්තට අහු වෙනවා. එතකොට එතන බලනකොට පළමුවෙන් ප්‍රඥාව ඊළඟට ශීලය ඊළඟට සමාධිය. ඕක තර්ක කරගෙන ඇතම් කෙනෙක් මේ ප්‍රඥාවට මුල් තැන දෙන්නේ යන්නේ. නමුත් ඒක සම්පූර්ණ වැරදි අවබෝධයක්. මොකද ධර්මයේම සඳහන් වෙනවා එක්තරා අවස්ථාවක ධම්මදින්නා මෙහෙණින් වහන්සේ තමන්ගේ කලින් ගිහි කල සාමි පුරුෂයා වුණු විසාක උපාසකතුමාගේ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් අපි මේ කෙටින් වේලාව පිළිබඳ ප්‍රශ්නය නිසා කෙටියෙන් මේවා ගැන කියන්නේ. ඒ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් මෙන්න මෙහෙම කියනවා. ඒ ප්‍රශ්නය මොකක්ද? විසාක උපාසකතුමා අහනවා ආර්යාවෙනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්ද මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව සකස් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවෙන්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඒ ඇහුවෙත් අර මේ කාලේ තියෙන වගේ ප්‍රශ්න තිබුණ නිසා අතීතයේ. ඒකට පිළිතුර මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව ඒ ගොඩවල් තුන සකස් වුණා නොවේ. සීල සමාධි ප්‍රඥා කියන ගොඩවල් තුනේ නොයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සකස් වුණේ. ඒ තුලින් අපි තේරුම් ගන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට වඩා ප්‍රාථමිකයි ශීල සමාධි ප්‍රඥා බෙදීම. ආර්ය අෂ්ටාංගික මාර්ගයට වඩා ප්‍රාථමිකයි ශීල සමාධි ප්‍රඥා බෙදීම. ඒකටයි මුල් තැන දෙන්න ඕනේ. ඒකට මුල් තැන දෙනවා වගේම අවසානයටත් තැන දෙන්න ඕන නිසා තමයි අර අපි සඳහන් කළා මහා පරිනිර්වාණ සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ ඒ ගමින් ගමට අර අච්චර අර බරපතල අසනීපිකුත් එක්ක ඒ ගමින් ගමට වැඩම කළ අවස්ථාව පිළිබඳව දැක්වෙන ඒ සංවේගජනක ප්‍රවෘත්තියේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ වදාළ ධර්මය කෙටියෙන් සඳහන් වෙනවා මේ ආකාරයට. එකත් සංවේගාකාරාකයි. මහා ධර්මයක් බුදු පියාණන් වහන්සේ සැකෙමින් ඒ යන්නේ අවසාන වැඩම කරන ගමින් ගමට දේසූ බව පෙන්눔 කරන පාඨයක් තිබෙනවා. මේ විදිහට ඒ පාඨය. ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා. සීල පරිභාවිතෝ සමාධි මහප්පලෝ හෝති මහානිසංසෝ. සමාධි පරිභාවිතා පඤ්ඤා මහප්පලා හෝති මහානිසංසා. පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේව ආසවේවි විමුච්ඡති. එක පාඩයකින් මුළු මහත් ධර්මය අහුලා දැක්ුවා. මේ සීලය, මේ සමාධිය, මේ ප්‍රඥාව. ඒක කොයි කොයි ආකාරයෙන් නමුත් කෙටියෙන් කියන්නේ නැති එකයි. ඉති කියලා කියන්නේ එකයි. මේ සීලය, මේ සමාධිය, මේ ප්‍රඥාව. සීල පරිභාවිතෝ සමාධි මහප්පල හෝති මහානිසංසෝ. ශීලයෙන් ශීලයෙන් ශක්තිය ලබා එහෙම නැත්නම් ශීලය පිහිට කරගෙන වැඩුණු ශීලය තුලින් වැඩුණු සමාධිය මහත්ඵල මහානිසංස වේ. සමාධියෙන් උදව් ලැබලා වැඩුණු ප්‍රඥාව මහත්ඵල මහානිසංස වෙයි. ඊළඟට පඤ්ඤා පරිභාවිතං චිත්තං ප්‍රඥාවෙන් දියුණු කරන ලද සිත ප්‍රඥාව අනුව වැඩුණු සිත සම්මදේව ආසවේ විමුච්ඡති. හොඳ ආකාරාන්ද හොඳ හොඳින්ම මේ සියලු ආශ්‍රවයන් කෙරෙන් මිදෙයි. ඔන්න ඔතන එතකොට මුළු මහත් ධර්මය හකුලා දක්වන පාඩයක් ඒක ආශ්‍රයෙන් අපිට නිසකම හිතා ගන්න පුළුවන්. අර සීල සමාධි ප්‍රඥා තුනයි ප්‍රාථමික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒක ආශ්‍රයෙන් ඒ තුලින් ගොඩනැගුණු දෙයක්. ඒ වගේම හිතා ගන්න ඕන මාර්ගයක් කියලා කියනකොට සම්මාදිට්ඨිය ස්වාභාවිකවම මුලට එන්න ඕන. එහෙම නැත්නම් අපි හිතුවොත් පුද්ගල පෞරුෂයේ ක්‍රමික පරිවර්තනයක් කියලා හිතුවොත් ඒකත් සම්මාදිට්ඨියෙන් පටන් ගන්න ඕනේ දෙයක්. දිට්ඨිය අනුවයි සිතුම් පැතුම් කෙනෙකුගේ පැති වෙන්නේ. සිතුම් පැතුම් අනුවයි වචන පිට වෙන්නේ. වචන අනුවයි ක්‍රියාව. ওই විදිහට ක්‍රමානුකූල ක්‍රමික එකිනෙකට සම්බන්ධ වුණු මහ පුදුම අන්දමින් සම්බන්ධ වුණු ඒකාබද්ධ ඓන්ද්‍රිය වශයෙන් සංකල්පණය වුණු වෙන වචන වලින් කියනවනම් ඒ විදිහේ ප්‍රතිපදාවක් නිසා තමයි මේක අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ කියලා දක්වලා තියෙන්නේ. ඒකකයක් හැටියට. ඒකකයක් හැටියට දක්වලා තියෙනවා. අනිත් ඒවා වෙන් වෙන් වශයෙන් දක්වලා තියෙනවා. සතිපට්ඨාන 4, ඉද්ධිපාද 4 ඔහොමම කිව්වට මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක එකක්. ඒක එකක්. ඉතින් ඒක අන්තිමටම අර ලෝකෝත්තර தത്വයට පහළ වෙනකොට ඒක කොයිතරම් ක්ෂණිකද කියතොත් ඒක කියන්නේ ඒ අංගාටම එකසිතක පහළ වෙනවා. එක සිතක ඒ අංගට පහළ වෙන ක්ෂණික අවස්ථාව තමයි ඊ타මත්ම ප්‍රබල සමාධිය මාර්ග සමාධිය ඒක තුලිනුයි අර නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි මේ සැකසැකෙමින් මේ ධර්ම මාර්ගයේ මේ පින්නතුන් ඔයවා ගැන නොයෙකුත් ආකාරයෙන් ප්‍රශ්න කරන නිසාම අපි ඒවා හකුලා දැක්වුවා මෙතන යම් යම් කාරණා රාශියක් මේ ගාථා මේ පාත්‍රිකාවට අනුව. ඉතින් මේ පින්නතුන් කල්පනා කරගන්න ඕනේ මේ හැම එකක්ම අපි දැන් කලින් කිව්වා වගේ මේවා මේ පොතපතේට සහිමා වුණු දේවල් බවට පත් කරගන්න නැතුව ප්‍රායෝගික වශයෙන් තමන්ගේ දිනදා ජීවිතය ලං කරගෙන අර ශීල සමාධි ප්‍රඥායේ ප්‍රතිපදාවේ යමි. තම තමන්ගේ හැකියාවන් අරුව උගටිතඤ්ඤෝ බැරි වුණත් විපංචිතඤ්ඤෝ ඒකත් බැරි වුණත් නෙයියෝ හරි ඒ මොන ක්‍රමයකින් හරි ඒකට අදාළ විදියට පවතිමින් හැකි තාපික්ම නිමේ බුද්ධ ශාසනය අවසාන කාලේ උපරිම වීරිය දරලා අනිත් හැම දෙයකටම වඩා වැඩි තැනක් මෙන්න මේ කටයුතු සඳහා යොදලා මේ අති භයානක සංසාරයෙන් මිදීම වශයෙන් මේ බණ භාවනා සීල සමාධි ප්‍රඥා වඩලා මේවා මේ සසර දුක් කෙලවර කරගන්න මේ ධර්ම දේශනාවත් ඒකාන්තයෙන් හේතු වාසනාවක් කියලා මම ප්‍රාර්ථනා කරගන්න. එතකොට ඒ තුලින් යම් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්ම ආදීනු කරගත්තා නම් මේ පින්නතුන් ඒක ඒකාන්තයෙන්ම මේ ජීවිතයේ කල්යාණ මිත්‍ර ආශ්‍රයත් උපකාර කරගෙන Tamanට මාර්ගඵල අවබෝධය සඳහා උපනිශ්‍රය වෙනවා ඇති. ඉතින් ඒ විදිහට එපමණක් නෙවෙයි මේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ වශයෙන් පෙනෙන නොපෙනෙන ලෝකයේ සත්වයින් යම් කෙනෙක් මේ ධර්ම ශ්‍රවණය තුලින් ඒ කුසල සම්භාරයක් රැස් කරගත්තා නම් ඒ කුසලය විශේෂයෙන් මේ තම තමන් නමින් මැසීමේ පරලෝකීය ඥාතිනුත් ඇතුළු අවීචේ සිට අකනිටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් මේ බඳු මේ ධර්ම ශ්‍රවණ ධර්ම දේශනා ආශ්‍රයෙන් ඒවායින් අනුමෝදන් වෙන්න කැමති නම් ඒ හැම දිනාම ඒ අනුමෝදන් වීමෙන් ඒ කුසල සම්භාරේ පිහිටකගෙන හැකිතාක් ඉක්මනින් මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදලා උතුම් අමා මහ නිවන සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන මෙන්න මේ විදිහට ගාථා කියලා පින් දෙන්න ඊතාවතාච අම්මේහි දේවානුමෝදන්තෝ සබ්බ සම්පatti සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හුන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු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 සබ්බ සංඝාම් භාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවචේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න